සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම සදහම් මකරන්තයෙන් පින්සිත නිවාසනසලන තවත් පුණ්‍යවන්ත හෝරාවක් මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ සද්ධර්මය තුළින් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්නට ඔබට මඟ කියා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය මේ පැයට નિયમિત දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ වන්නේ අප සිදු කළ ඒ ගෞරවනීය ආරාධනාව මෙත් සිතින් පිළිගෙන උතුම් වූ ධම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු වරකාපොළ හැලගල දංගෝවිට අමරාවතී සදහම් සෙනසුනෙහි සේනාසනාධිපති බියගම සමගිමාවත ශ්‍රී සම්බුද්ධ රාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය කැලණියේ අජිත ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාදනම්වා নমස්කාර පූර්වක පිළිගනිමු සාදු සාදු සාදු අද මෙම උතුම් සදහම් දේශනාව ලෝපුරා විසිරුවා හරින්නට පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ ගාල්ල කිතුලම්පිටිය ආනන්ද මාවතේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී ශාන්ති බොරලැස්ස මහත්මිය ප්‍රදාන එම පවුලේ පින්වත්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 নমස්කාර වේවා ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අද මෙම රූපවාහිනී දම්දෙසුමට දායකත්වයේ ලබාගෙන කටයුතු කරන පින්නතුන් දකුණු ලක ගාලු පුරවරයේ කිතුලම් පිටිය වැනි ඈත දුර බැහැර පළාතක ඉඳලා තමයි කොළඹ පුරවරයට පැමිණිලා මෙම දම් දෙසුමට තම සැදැහැති නොමසුරු දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ. ඉතින් පින්නතුන්ගේ ජීවිතවලට හිත හිතා සතුටු වෙන්නට පුළුවන්. අනුස්මරණීය පින්කමක් තමයි මේ සිදු කරනු ලබන්නේ. ඉතින් පින්කමට දායකත්වයේගෙන කටයුතු කරන සහභාගී වෙච්ච හැම දිනාටම ඥාති හිතයිසින් කොයි කාටත් අපි පළමු කොටම සෙත්පතා ආශිර්වාද කරනවා. මෙම ධර්ම දානමේ කුසලය ඔබ සෑම සිළු දෙනාටම ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්ව අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා. පින්නතුනි අද මෙම දම්දෙසුම පැවැත්වීමට පාදක කරගන්නේ අපි මීට පෙර අහපු උතුම් ගාථා රත්නයක නිදාන කතාව අපි පාසල් යන අවධියේදීත් ඇතැම් විට මෙම ගාථා පාඩම් කරලා තිබෙනවා ධම්මපදයෙන්. දූරංගමං ඒකචරං ගාතාව ටිකක් ප්‍රසිද්ධ ගාතාවක්. ඇතැම් විට මේකේ තේරුමත් ගිහි අය පවා දන්නවා. මේ ගාථාවෙන් අපිට බුදුරජාණන් වහන්සේ සරලවම කෙටියෙන්ම කිව්වොත් කියලා දෙන්නේ මේ හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය පිළිබඳව. සිතක සාමාන්‍ය ස්වභාවය තමයි දුර ගමන් යනවා. දූරං ගමන්. හැබැයි හිත දුර ගමන් යන්නේ තනියෙන්. ඒක චරං. තනියෙන් ජීවත් වෙන්න කැමති එකක්. මොකද්ද? හිත. දූරං ගමං ඒක චරං. අසරීරං. මේ හිතේ ස්වභාවය මේ වගේ කියලා අපිට මූර්තියකින් නිර්මාණය කරන්න බෑ. චිත්‍රයකට නගන්න බෑ හිත මෙන්න මේ හැඩයෙන් යුක්තයි කියලා. කොටිම කිව්වොත් හිතට ශරීරයක් නැහැ අශරීරා. ගුහාසයක්. නමුත් ජීවිතය නම් ඔහු ගුහාවේ තමයි මේ සිත වාසය කරන්නේ. යේ චිත්තං සංයමෙස්සanti. නමුත් එවැනි සිත, ඒ කියන්නේ දුර ගමන් යන, තනිව හැසිරෙන, නිශ්චිත හැඩයක් නැති අසරීර ජීවිතය නම් වූ ගුහාවේ සිටින සිත দমনය කරන්න පුළුවන්. මේ හිත සංවර කරන්න පුළුවන්. කොටිම මේ හිත නිවන් දක්වාම දියුණු කරගන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මොක්ඛන්ති මාර බන්ධනා. මාර බන්ධනා. මාර බන්ධනේ මොක්ඛන්ති. නිදහස් වෙනවා. එහෙනම් මේ ගාතාවේ සරල අදහස ওই විදිහට ගත්තට හිත කියන එක එහෙම සරලව තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. සිතට ආවේනික ප්‍රධාන ලක්ෂණ දෙකක් තිබෙනවා. එකක් තමයි හැකිලීම. අනිත් එක තමයි විසිරීම. මේ හිත ඇතැම් විටක පොඩි දරුවෙක් වගේ හරි මෘදුයි, හරි මොලොක්, හරි කීකරුයි, හරි යටහත් පහත් හිතේ ස්වභාවය. ඇතැම් විටක මේ හිත හරි දරුණුයි. ප්‍රචණ්ඩයි. මුරණ්ඩුයි. හිතුවක්කාරයි. කියන එක අහන්නේ නැහැ. හිතේ ස්වභාවය. ඇතැම් විටක මේ හිත මුනිවරයෙක් තරමටම සංසිඳෙනවා. ඇතැම් විටක මේ හිත ත්‍රස්තවාදියෙක් තරමටම ප්‍රචණ්ඩ වෙනවා. ඔබම ඔබේ හිත ගැන කල්පනා කරලා බැලුවොත් මේ හිතේ ඇතැම් කාල තියෙනවා ඇවිස්සෙන්නේ හිතක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. මේ හිත වැටෙන කාලෙකුත් එනවනේ. කලකිරෙනවා, එපා වෙනවා. ඇතැම් විට Tamanට Tamanවත් එපා වෙන කාලය එනවා. Tamanට Tamanම දෙස් තියෙන කාලෙ එන්නේ නැද්ද? එනවා. භාගතුන් වහන්සේ ඒකායන නිවන් මඟ හැටියට පෙන්වන්නේ සතර සතිපට්ඨානයනේ. සතර සතිපට්ඨානෙදී උන්වහන්සේ තුන්වන සතිපට්ඨානයේ හැටියට පෙන්වන්නේ චිත්තානුපස්සනාව. අනුපස්සනා කියලා කියන්නේ යමකට අණුව දකිනවා කියන එකයි. සිතට අණුව දකිනවා. සිත තුලින් දකින්නේ මොකද්ද? මේ ලෝක ස්වභාවය. උන්වහන්සේ චිත්තානුපස්සනාවේ පෙන්නනවා සංකිත්තං වා චිත්තං සක්කිත්තං චිත්තන්ති පජානාති. මේ හිතේ ස්වභාවය ඇත්තට සංකිත්ත. හැකිලෙන ස්වභාවයක්. සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තං දිපජානාති. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං වික්කිත්තං චිත්තං දිපජානාති. මේ හිතේ ඇතම් ස්වභාවයක් තිබෙනවා බාහිරට හිත විසිරිලා යනවා. ඒක හරියට කොයි වගේද අලු ගොඩකට ගලක් ගැහුවහම මොකද වෙන්නේ? එහෙම නැත්නම් අලු ගොඩකට හුළඟක් ආවට පස්සේ මොකද වෙන්නේ? අලු ටික විසිරිලා යනවා. තව විදිහකින් කිව්වොත් මේ විසිරෙන හිත අවුල් වෙලා ගිය නූල් පන්දුවක් වගේ. නූල් පන්දු අවුල් වෙලා ගියාට පස්සේ අපි ගැට ලෙහන්න උත්සාහ ගන්නවානේ. ඇතැම් විට ගැට ලෙහන්න උත්සාහ ගන්නකොට තව කොහෙන් හරි ගැටයක් ගැහෙනවා. අපි නූල් පන්දුවත් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා බැරිම තැන ඒ අවුල් වෙච්ච හරිය මොකද කරන්නේ? හේම්මම අයින් කරලා දාලා කපලා අයින් කරලා දානවා. හැබැයි නූල් පන්දුව කපලා අයින් කරාට හිත කපලා අයින් කරන්න බෑනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ හිතේ ස්වභාවය චිත්ත විසයෝ අචින්තියෝ හිත කියන්නේ මේ වගේ එකක් කියලා බුදු කෙනෙක් ඇරුණකොට හිතේ ස්වභාවය තව කෙනෙකුට හිතින් හිතලා අවසන් කරන්න බෑ කියනවා. ඒක අවිෂයයි කියනවා. යම් කෙනෙක් හිත කියන්නේ මේ වගේ එකක් කියලා හිතන්න ගත්තොත් උමතු වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මේ මොලේ අවුලක් හැදෙන්න පුළුවන් කියනවා. දවසක් බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ ඒ වගේ සිද්ධියක් වුණා. එක්තරා තරුණයෙක් හිතනවා මං අද ලෝකේ පරතරටම දකිනවා. ලෝකේ අඩියටම දකිනවාද මම? එක්තරා පොකුණක් ළඟට ගිහිල්ලා දැන් මේ තරුණයා නිල් මහනෙල් මලක් දිහා බලාගෙනම ලෝකේ අන්තිමේ දක්වාම හිතනවා කියලා ඒ අරමුණ තුලම හිත මේ තරුණයාගේ එකඟ වුණා. එතකොට මේ තරුණයාට පෙනෙනවා තව පිරිසක් තව පිරිසක් පන්නගෙන අර නෙළුම් දණ්ඩ අස්සෙන් ඇතුළට යනවා. එතකොට මේ තරුණයා මේක දැකලා ආපසු එන ගමන් නගරේ ඉන්න අයට කෑ ගහලා කියනවා මං අද ලෝකේ කෙලවර දැක්කා. අද මම ලෝකේ පතුලම දැක්කා, අඩියම දැක්කා කියලා කියන්න ගත්තා. එතකොට දැන් මේ තරුණයා දැක්ක බව හැබෑව. නමුත් අනිත් අයට ඒක විශේෂයිද අවිශේෂයිද? අවිශේෂයිනේ. අනිත් අය කියන්නේ ගත්ත ඔහුගේ ඔළුව හොඳ නැහැ. ඔහුගේ ඔළුව නරක් වෙලා කියලා කියන්න ගත්තා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. ඒ තරුණයා දැක්ක දේ හැබෑවක්. ඒක මුසාවක් නෙමෙයි. නමුත් ඒ තරුණයාට ඒක විශේෂ වෙන එකක් නෙමෙයි කියනවා. දැක්කද? හිතේ ස්වභාවය තමයි ඉක්මනින්ම කඩා වැටෙනවා. ධම්මපදයේම දේශනා කරන හිතේ ස්වභාවය පන්දනා. ඉක්මනින් මේ හිත වැටෙනවා කියනවා. සැලෙනවා. දිනපතා අපිත් එක්ක සිනහමසු මොහුණින් කටයුතු කරන කෙනෙක් ඉන්නවා. ආ කොහොමද අක්කේ? ආ කොහොමද අයියේ කියලා hina වෙගෙන යනවා. දැන් දිනපතා මුණ ගැහෙන කෙනා තව දවසක යනවා බුම්මගෙන. සිනහ නොවී යනවා. අපේ හිත කඩා වැටෙන්නේ නැද්ද? කෙනෙකුගේ සිනහ රැල්ලක් මුවේ නැති වෙච්ච සැනින් අපේ හිත කඩා වැටෙනවා නම් ඔබ හිතන්නේ අපිට තියෙන ශක්තිමත් හිතක්ද දුර්වල හිතක්ද? දුර්වල හිතක්. ඇයි කෙනෙකුගේ සිනහරල්ල නැති වෙච්ච ගමන් හිත කඩා වැටෙනවා. පන්දනා. වහා සැලෙන්නේ නේද වේ? චපලං මේ හිත ස්ථිර අරමුණක පිහිටන්න කැමති නෑ. එහෙම සැරිසරා යන්න කැමති. දූරංගමං කිව්වේ ඒකනේ. ඔහි ඈත ඇවිද ඇවිදින්න කැමති. එක එක අරමුණු වල ලගින්න කැමති මේ හිත. තේරෙනවද? චපලං හිත චපලයි. ස්ථිර අරමුණක පිහිටන්නේ දුරක්කම් මේ හිත රකින්න දුෂ්කරයි මේ හිත රකින්ද දුෂ්කරයි දුරක්කම් කිව්වේ ඒකයි. දුන්නිවාරයන් වරදින් වළක්වන්න අමාරුයි. ඇතැම් විට ශරීරයේ වලදින් වරදින් වළක්වන්න ලේසි. කට උනත් පියාගෙන ඉන්න පුළුවන්. නමුත් හිතේ හටගන්න අවුල් නේද? දැන් අපිට හිතින් ඒ කියන්නේ අපිට කයින් සිල්වත්ව ඉන්න පුළුවන්. වචනිනුත් අපිට මොකවත් නොපවසා ඉන්න පුළුවන්. නමුත් අපේ හිත ගැට ගහන්න පුළුවන්ද? මේ හිතක ඇති වෙන සිතිවිලි ඇතැම් විටක හරීම හිරිකිතයි. ඔබට ඇති වෙන සිතිවිලි ගැනම ඔබ හොඳට අධ්‍යයනය කළොත් එහෙම ඔබටම ඔබ ගැන ලැජ්ජා ඇති වෙයි. අනේ මට මෙහෙමත් හිතෙනවනේ. චී කියලා හිතේ. තේරෙනවද? හිතේ සාමාන්‍ය ස්වභාවය. පින්නතුනි මේ දූරංගමං ඒකචරං ගාතාවට හරි අපූර්ව මේ නිදාන කතාවක් තිබෙනවා. මේ ධම්මපදයේ ගාතාවල නිදාන කතා තියෙන කොටසට කියනවා ධම්ම පදට්ට කතාව කියලා කියනවා ධම්මපද අට්ට කතාව. සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයේ තිබෙන්නේත් මේ ධම්මපදයට ලියපු නිදාන කතා අට්ට කතා කියලා ඒවට කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන අටුවා ටීකා ටිප්පණි කියලා. අනේ අටුවා කතාව තමයි මේක. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගාථාවෙන් නතර වෙනවා. ඊට පස්සේ ඒකේ නිදාන කතාව වෙනමම කියවෙනවා. ඒකට කියනවා අට්ට කතා අටුවා කතාව කියලා කියනවා. ඒකුණේ මෙහෙමයි. එක්තරා උතුම් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. උන්වහන්සේ තමන්ගේ තරුණ කාලේ බුද්ධ ශාසනයට කැප කළා. ඒ කියන්නේ මහාන වුණා. උන්වහන්සේගේ නම සංඝරක්කිත උතුම් ස්වාමින් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ගැන නෑදෑයන් පවා පැහැදිලා හිටියා. ඥාතින්ව පහදවන්න අමාරුයිනේ. නේද? කියන්නේ පැවිදි අපිටත් ඥාතින්ව පහදවන්න අමාරුයි. ගිහි ඔබටත් ඔබේ ඥාතින්ව පහදවන්න අමාරුයි. ඒ කියන්නේ සතුටු කරවන්න බෑ. මොනවා කළත් අඩුවක් දකිනවා. මොනවා කළත් පරහක් පෙනෙනවා. මොනවා කළත් හිස්තැනක් තියෙනවා. ඒක එකටම ඉන්නකොට තියෙන එකක්. වරදක් නිසා නෙමෙයි. එකටම ඉන්නකොට එහෙම තමයි. ඒ කියන්නේ රවුම් වුණත් පේනවා හතරැස් වෙලා. ලස්සන කෙනාවත් පේනවා අවලස්සන වෙලා. දක්ෂ කෙනාවත් පේනවා අදක්ෂ වෙලා. උගත් කෙනාවත් පේනවා නූගත් වෙලා. ඒක ලෝකේ හැටි. ඉතින් එවැනි ස්වභාවයන් දැකලා අපි මධ්‍යස්ත වෙන්න ඕනේ. නමුත් මේ ස්වාමින් වහන්සේ පින්වන්තයි. උන්වහන්සේගේ ඥාති පිරිස උන්වහන්සේට හරියට ආදරය කළා. ගරු කළා. ඥාතින් කතා වුණා. අපේ ස්වාමින් වහන්සේ ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. ඉල්ල ඉල්ල කරදර කරන්නේ අපේ ස්වාමින් වහන්සේ හරීම සිල්වත්. ගුණ සම්පන්නයි. වබසර සිල් සුරකින්න උතුම් කෙනෙක්. ඒක නිසා උන්වහන්සේ මේ බුද්ධ ශාසනය තුල මෙපමණ හික්මීමක් ලබලා තියෙන්නේ උන්වහන්සේට යම්කිසි ගැඹුරු අවබෝධයක් තියෙන නිසා වෙන්න ඕනේ කියලා ඥාතින් උන්වහන්සේගේ ඒ හැසිරීමට අවබෝධයට පැහැදිලා හිටියා. ඉතින් මේ සංගරක්කිත ස්වාමින් වහන්සේට හිටියා සහෝදරියක්. ඉතින් මේ සහෝදරිය ඊ타ත්ම ශ්‍රද්ධා සම්පන්නයි. නිතර පංචශීලයේ ආරක්ෂා කරන තැනැත්තියක්. සතර පොහොයට අස්ථාංග සිල් සමාදන් වන තැනැත්තියක්. දැන් අදට පවා ගිහි ගෙදර විවේකීව ඉන්න අයට පොය හතරටම සිල් ගන්න පුළුවන්. නමුත් අද සිද්ධ වෙන බොහෝ විට පුරපසළොස්වක පොහොය දවසට සිල් සමාදන් වීම පමණයි. ඒකුණත් ප්‍රශංසා කටයුතුයි. නමුත් ඔබට පුළුවන් නම් ගිහි කෙනෙක් හැටියට දැන් ඇතැම් විට සතර පොහොය දවස් එනවනේ සතිය දවස් සතියේ දවස් ඇතැම් විට රාජකාරී දවස් වෙන්න පුළුවන්. කාර්යබහුල දවස් වෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් පුරපසළොස්වකට අමතරව සතියේ සෑම සෙනසුරාදාවකම හෝ ඉරිදාවකම අටසිල් සමාදන් වෙන්න. ඒක කොච්චර වටිනවද? ඉස්සර මාසෙට දවස් 4ක් අනිවාර්යෙන් සිල් සමාදන් වෙලා තියෙනවා. දැනුත් එහෙම හතර පොයේ සිල් සමාදන් වන අය සුළු කොට ඉන්නවා. පොඩි පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට අපි සෙත් පතන්නට ඕනේ. සීලාදී ගුණධර්ම දියුණු කරන්නට. තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා කියලා. ඉතින් මේ තැනැත්තියත් සතර පොහොයට සිල් රකින්නවා. භාවනා කරනවා. දැන් මේ ගිහි ගෙදර ගත කරන අයගේ විස්තරයක් මේ කියන්නේ. හොඳට ධර්ම ඉගෙන ගන්න ආසයි. නිතර බණ අහනවා. ඈ නිතරම කල්පනා කරා කියලා කියනවා මෙහෙම. අනේ මටත් පුත්රුවණක් ලැබුණොත් සහෝදර ස්වාමීන් වහන්සේ ළඟ මට පුළුවන් මගේ පුතාව මහාන කරවන්න. දැන් සහෝදර ස්වාමීන් වහන්සේ ළඟ පුතා මහාන කරවන්නේ මොකටද? පන්සලක් බලා ගන්නද? සහෝදර ස්වාමීන් වහන්සේ ලැබෙන පිරිකර ටික මුර කරන්නද? පරපුරෙන් පරපුරට Tamanට ලැබිච්ච ඉඩකඩම් කුඹුරු දායාද පවරන්නද? නැහැ. පරපුරේ කෙනෙක් මහාන කරන්න ඕනේ. පන්සලේ තියෙන භෞතික උරුමයන් පරිස්සම් කරන්න නෙමෙයි. තේරෙනවද? අමා මහ නිවනට පමනුවාලීම පිණිස. ඒක පැවිදි අපිත් අවබෝධ කරගන්න ඕනේ. සසුනට කුලදරුවන් පූජා කරන දෙමව්පියන් වගේම පැවිදි වෙන කෙනාත් කල්පනා කරන්න ඕනේ. මම මේ ඉඩකඩම් කුඹුරු වතු පිටි මුර කරන්න මහන වෙනව නෙමෙයි. දුර්ලභව ලැබිච්ච මිනිස් ජීවිතය බුද්ධ ශාසනය තුල මගඵල නිවන් අවබෝධයේ පිණිසයි මගේ මේ පැවිදි ජීවිතේ මම ගත කරන්න කියලා එහෙම අදිස්ථාන ඇති කරගන්න ඕනේ. නැත්තම් වැඩ වරදින්න පුළුවන්. ඉතින් මේ සංගරක්කිත ස්වාමින් වහන්සේගේ සහෝදරිය කල්ගත වෙනකොට දඩුවෙක් මේ ලෝකෙට බිහි කරනවා. වාසනාව කියන්නේ මෙතුමිය බලාපොරොත්තු වෙච්ච ආකාරයට පුත්‍රුවණක්. මේකෙන් තවත් විස්තරයක් අපිට ගන්න පුළුවන්. දේශනාවේ තිබෙනවා ඉජ්ජති වික්කවේ සීලවතෝ චේතෝ පණිදි විසුද්ධත්තා කියලා. මහණෙනි සිල්වත් අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියනවා. ඇයි චේතනාව පිරිසිදු නිසා. දැන් මේ තැනැත්තිය අපේක්ෂා කළා ಗುಣ පුරමින්. මට පුත්‍රූණක් ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද? ඒ වගේ මෙතුමිට පුත්‍රූණක් ලැබුණා. මෙතුමිය දරුවාව හොඳින් ಗುಣධර්ම තුල හික්මෙව්වා. හොඳ හැදියාවකින් යුක්තව මේ පුත්‍රෝණ හැදුනා. දැන් ඉතින් දරුවාට අවුරුදු 18ක් විතර වෙනකොට කිව්වා පුතේ නුඹ මගේ සහෝදර ස්වාමීන් වහන්සේ ළඟ ගිහිල්ලා මහාන වෙන්න ඕනේ. සංසාරයෙන් එතර වෙන කෙනෙක් වෙන්න ඕනේ. බලන්න. නුඹේ ඥාති ස්වාමින් වහන්සේ කොයිතරම් ගුණ සම්පන්න අල්පේච්ඡ හික්මීමේ යුක්තව කටයුතු කරන කෙනෙක්ද කියලා. මේ දරුවාත් අම්මාගේ බහට අවනත වුණා, කීකර වුණා. සංඝරක්කිත ස්වාමින් වහන්සේ ළඟ ගිහිල්ලා මහාන වුණා. දැන් මේ පොඩි හාමුදුරන්ගේ නම බාගිනීය සංඝරක්කිත. එතකොට දැන් මේ ස්වාමින් වහන්සේ ගුරුවරයා කවුද? සංඝරක්කිත මහ තෙරුන්. ගෝල නම කවුද? බාගිනීය සංඝරක්කිත නමින් ප්‍රසිද්ධ වුණා. දැන් ඉතින් මේ පුංචි ස්වාමිනාස හරීම ලැබී තමන්ගේ ගුරු දේවයන් වහන්සේට හරිම කීකරුයි. යටහත් පහත්කම් දක්වනවා. වත් පිළිවෙත් ඉතා හොඳින් පිළිවෙලට සිද්ධ කරනවා. ඉතින් මේ ගුරුදේවයන් වහන්සේ වන සංඝරක්කිත තෙරුන් තමන්ගේ ගෝලයාව ක්‍රමක්‍රමයෙන් හික්මවනවා. ඉතින් දැන් මේ දරුවා සසුන්ගත වෙලා පැවිදි වෙලා දැන් ඔන්න උපසම්පදා වුණා. දැන් ඉතින් වස්වසන්ඩ දුර ඈත සෙනසුනකට යන්න වුණා. තමන්ගේ සහෝදර ස්වාමින් වහන්සේලා සමග. දැන් සංගරක්කිත මහතෙරුන් වහන්සේ වැඩ සිටිය එක්තරා අරණ්‍යක ගෝල නම අනිකුත් ගෝලයන් සමග පිටත් කළා. තවත් සේනාසනයක වස්වාසය කරන්න. ඉතින් බොහෝම සතුටින් වස්සාන කාලය ගත කළා. වස් අවසානයේදී ඒ පලාතේ හිටපු සදහැවතුන් ඒ සිළු දෙනා වහන්සේලාටම සිවුරු පිරිකර පූජ කළා. ඉතින් සංගරක්කිත පොඩි හාමුදුරුවන්ටත් වස්ත්‍ර යුගලයක් ලැබුණා. එකක් අටරියනක් එකක් සත්‍රියනක්. සිවුරු නෙමේ ලැබුණේ. සිවුරු රෙදි ලැබුණේ වස්ත්‍ර. එතකොට මේ අලුත් රස්ත යුගල ලැබිච්ච ගමන් පොඩි හාමුදුරන්ට මතක් වෙනවා. මේ අටරියන් නැති වස්ත්‍රේ නම් හොඳට සිවුරක් කරලා පඬු පොවලා මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට පූජා කරන්න ඇත්නම් කියලා හරියට කියන්නේ ගුරුවරයා ගැන ප්‍රේමයක් හටගත්තා. සෙනෙහසක් ඇති වුණා. ඉතින් සිවුරකුත් කරගෙන ස්වාමින් වහන්සේ දැන් දුරේ ඉඳලා දැන් ඉතින් දුර ගෙවාගෙන තමන්ගේ ගුරු දේවයන් වහන්සේ බැහැ දකින්න එනවා. මොකක් අරගෙනද? අර කරපු සිවුරත් අරගෙන. ඊට පස්සේ ඇවිල්ලා ගුරු දේවයන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේට පූජා කරන්න විශේෂ පිරිකරක් තිබෙනවා. මොකද්ද පොඩි නම? ස්වාමීනි මං හොඳ සිවුරක් කරගෙන ආවා. ඔබ වහන්සේ හරිය පින්වන්තයි. මාගේ ගුරු දේවයන් වහන්සේ පින්නති නුඹ වහන්සේට මේ චීවරය පූජා කරමින් පූජා වේවා කියලා පිළිගන්නවා. පිළිගන්නනකොට ගුරු ස්වාමින් වහන්සේ ඒගෙන සතුටු වුණේ නැහැ. පොඩි නම මට ඉතින් ප්‍රමාණවත් තුන් සිවුරු තිබෙනවනේ. අතරේක සිවුරු ගොඩ ගහ ගැනීම කරදරයක් නේ පොඩි නම. ඕක අපි සුදුසු කෙනෙක් බල්ලා පුදමු. මට තුන් සිවුරු සම්පූර්ණයි. එතකොට එහෙම යුගයක් තිබිලා තියෙනවා. තේරෙනවද? කියන්නේ අතරේක සිවුරක් පවා Tamanට පලිබෝධයක් කියලා හිතපු යුගයක් තිබිලා තියෙනවා. ඇතැම් අදට පවා උතුම් මහ සංගරුවන තුන් සිවුරෙන් පමණක් යැපෙනවා. තේරෙනවද? අතිරේකව අවශ්‍ය වුණොත් විතරක් චීවරයක් පරිහරණය කරනවා. ඒක නිසා ඒ ස්වාමින් වහන්සේලා අදට පවා ඒ විදිහ අල්පේච්ච ජීවිත ගත කරන අය වැඩ ඉන්නවා. ඉතින් දැන් ගුරු දේවයන් වහන්සේ සිවුර පිළිගත්තේ නැති නිසා දැන් හිතර එකපාරටම කලකිරීමක් ඇති වුණා. ඇයි මට මෙහෙම කරන්නේ? අපිට උනත් එහෙම හිතෙන්නේ නැද්ද? අපි ආසාවෙන් යමක් හදාගෙන යනවා. හරිද? අපි හිතමුකෝ ඔන්න දරුවෝ. දරුවෝ රට ඉඳලා විදේශ රටක ඉඳලා තමන්ගේ අම්මට හරි තාත්තට හරි තේරෙනවද? වටිනා යමක් අරගෙන එනවා. ඒතර මේක දික් කරපු ගමන් ඇවිල්ලා අම්මට මම තෑග්ගක් ගෙනාවා. තාත්තට මම විශේෂ දෙයක් ගෙනාවා කියලා දෙනකොට අම්මා හරි තාත්තා හරි කියන අනේ පුතේ මට මොකටද ඕවා? බාප්පට දෙන්න. පුංචි අම්මට දෙන්න කියලා කියනවා. එතකොට අම්මා වෙනුවෙන්ම හිත පහදවාගෙන ගෙනාපු එක අම්මා බාර නොගන්නකොට තාත්තා වෙනුවෙන්ම ගෙනාපු එක දුර බැහැරිනලා තාත්තා පිළි නොගන්නකොට මොකක්ද ඇති වෙන්නේ? ඇතැම් විට ඒ දුන්න තැනම පොළේ ගහන්නත් ඉඩ තියෙන. ඔච්චර මොකක්ද ආඩම්බරේ? මම මෙච්චර ගෙනාව ඔයාට දෙන්න නේද? එහෙම හිත කියන එක ඉක්මනින්ම වැටෙනවා. ස්වාමින් වහන්සේට එහෙම දෙයක්ම වුණා. ස්වාමින් වහන්සේ හිතනවා ඇයි මට එහෙම කරන්නේ? මම මෙච්චර ගෞරව කරනවා. මම මෙච්චර සෙනෙහවන්තයි. මම මෙච්චර ආදරේ මගේ ගුරුවරයාට. ඇයි මේක පිළි නොගන්නේ? ඇයි මන මම දෙන දෙයින් සතුටු වෙන්න බැරි? එතකොට ගුරුවරයා පොඩි ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වෙන සිතිවිල්ල දැක්කා. සිතේ ඇති සිතිවිල්ල දැකලා කල්පනා කරනවා දැන් පොඩි නම චීවරයේ පිළි නොගත්ත නිසා මා විසින් දුකටපත් වුණා. පොඩි නම මෙහාට එන්නකෝ. මට පොඩ්ඩක් ශරීරයේ උණුසුම් පවන් සලන්න කියලා දැන් අපි මේ භාවිතා කරන මේ විදිහේ පවන්නත්තක් වටාපත කියලානේ කියන්නේ. වටාපත දුන්න පවන්සලන්ට. දැන් පොඩි නම පවන්සලනේ සතුටෙන්ද? නැහැ. දැන් හිත කඩාවැටෙන හිත දුකටපත් වුණා. ගුරුදේවයන් වහන්සේට පවන් සලසලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්න පටන් ගත්තා. මොකද්ද කල්පනා කරන්නේ? මාගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි පෙරමෙන් සෙනෙහිවන්ත නැහැ. මා පැමිණියා කියලා විශේෂ සතුටක් ඇත්තේ නැහැ. මාගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ. උන්වහන්සේට දැන් මගේ උපස්ථාන උනත් වටින් නැතුව ඇති. දැන් මගේ උපස්ථාන පිළිගන්නෙත් නැහැ. මං උන්වහන්සේ ගැන කරුණා මෛත්‍රිය ඇතුව මෙච්චර දෙයක් කළා. මම වෙන කෙනෙක් ගැන නෙමෙයි හිතුවේ. සිවුරු රෙදි ලැබිච්ච ගමන් මට සිහි වුණේ මගේ ගුරුවරයාවයි. මම මෙච්චර පඬු ගහලා මෙච්චර දුර ගෙනල්ලා ඇයි මට මෙහෙම කරන්නේ? දැන් එහෙම ඔට්ටු වෙන්නේ නැහැ. දැයි මට මෙහෙම කරන්න කිය කිය. දැන් ඇතැම් දෙමව්පියෝ දරුවන් හමුවේ එහෙම කියනවා. ඇයි මගේ දරුවෝ මට මෙහෙම කරන්නේ? ඇයි මට මෙහෙම කරන්න කියලා දුක් වෙන්නේ නැද්ද? ඒව ඔක්කොම කෙලෙස්. හිත ශක්තිමත් වෙන සිතිවිලිද හිත දුර්වල වෙන සිතිවිලිද? ඇයි මට මෙහෙම කරන්නේ? හිත දුර්වල වෙනවා. තේරෙනවද? ඇයි මමත්වයක් මවාගෙනද දැන් ඒක කරන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ? දැන් ඒතකොට ස්වාමීන් වහන්සේ හිතනවා මට උන්වහන්සේගේ කරුණා මෛත්‍රිය නැතුව මේ පැවිද්ද ඉඳලා වැඩකුත් නැහැ. ඔන්න හිතුව සිටිවිල්ල. උන්වහන්සේ මට කරුණාව දයාව දක්වන්නේ නැත්නම් මට මේ මහානකම ඕනෙත් නැහැ. ඒ නිසා තවදුරටත් මා රැඳී සිටියොත් කැලේ දාපු දරකොටේ වගේ තමයි මට ඉන්න වෙන්නේ. කැලේ දාපු දරකොටේට කවුරුත් සලකනවද? උපස්ථාන කරනවද? විශේෂ කොට හිතනවද? උනාසර බලන්න හිතන එක. කැලේ දාපු දර කොටේ වගේ තමයි මට ඉන්න වෙන්නේ. දැන් පොඩි නම දිගින් දෙකටම සිත නොමග යන ආකාරයට කල්පනා කරනවා. සිත නොමග යන ආකාරයට කල්පනා කිරීමට ධර්මයේ පාවිච්චි කරන වචනේ මොකද කියලා දන්නවද? අයෝනිසෝ මනසිකාරය. කලින් අහපු වචනයක් නේ. ධර්ම දේශනාවල අපගේ ස්වාමින් වහන්සේලා නිතර කියලා දෙන වචනයක්. අයෝනිසෝ මනසිකාරය කියන වචනේ. දැන් මේ පොඩි ස්වාමින් වහන්සේගේ හිත වැටුනම කුමකටද? අයෝනිසෝ මනසිකාරයට. දැන් ඔන්න දිගින් දිගටම විතර්ක ਵਿਚාර වෙනවා. වැඩක් නෑ මට මේ මහානකම ඕනෙත් නෑ. එපා මට. එපා. ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මට මෙහෙම කරන්නේ කියලා මේකම දැන් කල්පනා කරන්න පටන් ගත්තා. තමා විසින් තමාව නොමග යන ආකාරය තේරුම් ගන්න මේ පොඩි ස්වාමින් වහන්සේට බැරි වුණා. තම ගුරු දේවයන් වහන්සේට පවන් සලසලා තමන්ගේ හිතින් පොඩි නම සිහින ලෝකයක අතරමං වුණා. එහෙනම් මේ හිතේ ඊළඟ ස්වභාවය මොකද්ද? සිහින ලෝකයක අතරමං කරනවා. තේරෙනවද? හිතින් හීන දකින්නේ නැද්ද? ඇතැම් විට මේ නිින්දෙන් නෙමෙයි. ඔහේ විවේකීව තනි වෙලා ඉන්නකොට මේ හිත ඈත අපි එකගෙන යන්නේ නැද්ද? දුර එකගෙන යන්නේ නැද්ද? විවිධ දේවල් මවන්නේ නැද්ද? විවිධ දේවල් මැවෙන්නේ නැද්ද? විවිධ දේවල් හිතන්නේ නැද්ද? විවිධ දේවල් හිතෙන්නේ නැද්ද? එහෙම වෙනවනේ. ඔන්න පොඩි හාමුදුරුව මෙහෙම හිතනවා. මම යනවා ගෙදර. මට ඕනේ නැහැ මේ සිවුර. මට ගුරු දේවයන් වහන්සේ නැතුව ඇති ඵලය මොකද්ද? ඔව් යනවා ගෙදර. ඒක තමයි මට කරන්න තියෙන හොඳම දේ. එහෙත් ගිය ගමන් ඉතින් මට සල්ලි බාගේ නෑනේ. දැන් මට ගිය ගමන් සල්ලි බාගේ නැහැ. ඒක නිසා සල්ලි හම්බ කරන එක ලේසි වැඩකුත් නෙමෙයි. ඒ වුණාට මට මේ තරුණකම තියෙන්නේ. ඔන්න අපිට වර්ධින තැනක්. මම හොඳ තරුණයිනේ. තරුණකම ගැන මත්වීමට භාවිතා කරන වචනේ මොකද්ද? යෞවන මදය. හොඳට හයිය හත්තියේ තියෙනවා කියලා ජවය ගැන ජවයට රැවටෙනවා. තේනවද? මේ ශරීර හයිය හත්තියට රැවටෙන්නේ නැද්ද? ශරීර හයිය හත්තියට රැවටෙනවා. ගෑන් ළමයිනුත් රැවටෙනවා, පිරිමි ළමයිනුත් රැවටෙනවා. මේ පාටට පෙනුමට රැවටෙන්නේ නැද්ද? පාටට පෙනුමට රැවටිලා නොමග යන්නේ නැද්ද? වැරදි කරන්නේ නැද්ද? දුෂ්ටකම් කරන්නේ නැද්ද? තම දෙමෝපියන්ට පවා වෙනස්කම් කරන්නේ නැද්ද? එහෙම වෙනවනේ. ඥාතියින්ට කෙනෙහිලිකම් කරන්නේ නැද්ද? එහෙම වෙනවා. එහෙම වෙන්න පුළුවන්. දැන් මේ පොඩි හාමුදුරන්ට හිතෙනවා මම ඉතින් දැන් සිවුරු ඇරලා යනවා. ගිහිල්ලා සල්ලි හම්බ කරනවා. හැබැයි ඉතින් සල්ලි හම්බ කරන එක ලේසි වැඩක් නෙමෙයි. නෑ නෑ මම හයියහත්ති කෙනෙක් නේ. මම තරුණ ජව සම්පන්න කෙනෙක් නේ. මම කම්මැලි නෑ. මට හොඳට ඇඟපත වෙහෙසලා වැඩ කටයුතු කරන්න පුළුවන්. හොඳම ක්‍රමේ තමයි මම කිරියල දෙනෙක් ගන්නවා. දැන් මොකෙද්ද ගන්න හදන්නේ? කිරියල දෙනක් ගන්නවා. අනික දැන් කිරියල දෙන්නොත් ඉක්මනට පැටව වදනවනේ. නිසා මට හොඳම දේ තමයි කිරිල දෙනක් ගන්න එක. හැබැයි ඉතින් කිරිල දෙනක් ගන්න සල්ලි කෝ? මට කිරිල දෙන කවුද අරන් දෙන්නේ ගෙදර ගියාම? ආ මේ ගුරුවරයාට අරගෙන ආපු පිරිකරේ තියෙන්නේ. මේක ගොඩක් වටිනවා. මම මේක විකුණ ගන්නවා. මම මේ පිරිකරේ විකුණලා මේක මුදල් කරගෙන මේ මුදලෙන් ගන්නවා කිරියල දෙනක්. කිරියල දෙන අරගෙන ඉක්මනින්ම පැටියෙක් වදාවි. ඊට පස්සේ ඉතින් හැමදේම කිරි තමයි. දැන් මේ හිත යන දුර තේරෙනවද? කිරි කිරියල දෙන පැටියෙක් වැදුවාම හැමදේම කිරි ලැබෙනවනේ. මම එතකොට ඒ කිරි විකුණනවා. වැඩි කලක් යන්න කලින් මගේ අතට සෑහෙන ගාණක් එකතු කරගන්න පුළුවනි. වීරියවන්ත කෙනෙකුට කවුරුත් කැමති නැහැ. වීරියවන්ත කෙනෙකුට හැමදිනාගේම ඇල්ම බැල්ම ලැබෙනවා අවධානය යොමු වෙනවා. ඉතින් මගේ වෙරවීරිය දැකලා මට හොඳ තැනකින් පෙළවහකුත් කරගන්න පුළුවන්. මම වගේ වීරියවන්ත කෙනෙකුට කවුද අකමැති වෙන්නේ? මම වගේ කම්මැලි නැති කෙනෙකුට කවුද අකමැති වෙන්නේ? මට හොඳ තැනකින් හොඳ කෙනෙක් විවාහ කරගන්නත් පුළුවන්නේ. ඉතින් මම පුංචි ගේ පොඩ්ඩක් හදා ගන්නවා අපි දෙන්නට. අපි දෙන්නට ගේ පොඩ්ඩක් හදාගෙන ඉන්නකොට අපි දෙන්නටත් ඉතින් වයසට ගියාම සලකන්න දරු පැටව වින්න එපේ. ඉතින් අපේ එක්කිනාට මං කියන මම ආස පුතෙකුට. අපේ අම්මා මාව ලැබෙන්න ඉන්නකොට පුතෙකුට ආස කළා වගේ මමත් කැමති පුතෙකුට. එතකොට අපි දෙන්නට පුත්රුවණක් ලැබේ. මං කැමති පුතෙක් ලබන්නයි චූටි පුතාට මම ලස්සන නමක් දානවා. චූටි පුතාට අවශ්‍ය හැම දෙයක්ම මම අරගෙන දෙනවා. එතකොට මගේ පොඩි පුතාවත් බිරිඳවත් ලස්සන්ට සරසගෙන මීට වඩා හොඳ වටින පිරිකරක් අරගෙන මං එනවා මගේ ගුරු දේවයන් වහන්සේ බැහැ දකින්න. එතකොට උන්වහන්සේ මං ගැන ආදරේ මාව පිළිගනියා එන්න එන්න කියලා මාව පිළිගනි. හැබැයි ඉතින් මම නිකම්ම නිකම් පයින් ගාට ගාට එන්නේ නැහැ ගුරුවරයා බලන්න. මං ගුරුවරයා බලන්න එන්නේ අස්ප කරත්තේ. අස්ප කරත්තේ මම මගේ ගුරුවරයා බලන්න එනකොට වටිනා පිරිකරුත් අරගෙන අපේ හාමිනේ අතින් බැරි වෙලාවත් අපේ පුතා අස්ප කරත්තෙන් වැටෙන්න ගියොත් අත බැරි වෙලා හරි මම අපේ නෝනට දෙන්නේ මෙහෙම කියලා. දැන් අර පවන් අත්තනේ අතේ තියාගෙන හිටියේ. තංගාල ගැහුවා ඔළුවට. දැන් ගුරුදේවයන් වහන්සේට වැද්දුනා වටාපත් පාර. හිතක් ගිය දුරක්. එතකොට දැන් මේ පොඩි නමගේ හිතේ ඇතිවෙච්ච සිතිවිල්ල ගුරුවරයා දකිනවා. අස රහතන් වහන්සේ නමක්. එතකොට ගුරුදේවයන් වහන්සේ අහනවා පොඩි නම හාමිනේටද ගැහුවේ මටද? හාමිනේට ගහනවා කියලා මගේ එළුවටනේ ගැහුවේ තමුන්. ඈ? එතකොට පොඩි නමගේ ඇස් ලොකු වුණා. ඇඟ සීතල වෙලා ගියා. හිරි වැටිලා ගියා. ඔන්න සිහිය ඉපදුනා. අනේ මේ තමන් මේසා ආදර ගෞරව දක්වන තමන්ගේ ඥාතියෙක් වෙච්ච මේ මාගේ ගුරු දේවයන් වහන්සේට නේද මම මේ පවන්නත්තෙන් හිසට පහරක් ගැහුවේ කියලා ලොකු කලකිරීමක් එක්ක ලොකු ලැජ්ජාවක් ඇති වුණා. පැනලා දිව්වා. වටාපත වීසිකල දාලා පැනලා දිව්වා. අනිත් ස්වාමීන් වහන්සේලා මොකද කළේ? පන්නගෙන ගිහිල්ලා අල්ලගත්තා. ඔහොම ඉන්න එකයි ඇත්ත කියලා. දැන් ඔය අරන්නේවල මේ බණ භාවනා කටයුතු කරනකොට හරි වාසියක් තියෙනවා ඒ ඉන්නේ සහෝදර ස්වාමින් වහන්සේලාගේ ඇසුර. තේනවද? කරකශ නැහැ. ඒතර උන්වහන්සේලා හැම නිතරම අපි ගැන අවධානයෙන් පසු වෙනවා. මොනවාමහි වරදක් වුණත් ටක් ගාලා වරදට ටක් ගාලා කියනවා. හරියන්නේ නැහැ එනකොට කියලා. එහෙම වුණා මේ අපේ යුගයේ සිද්ධියක්. ඒත් ස්වාමින් වහන්සේ නමක් කලකිරලා හිටිය මහානකම ගැන. දැන් ගෙදර යන්නයි කල්පනාව. එතකොට ඒ ස්වාමින් වහන්සේලාට භාවනාව උගන්වන ගුරුවරයාට ආරංචි වුණා දැන් මෙයා භාවනාවට උනන්දු නෑ උදේ පූජාවට එන්නෙත් නෑ දැන් මෙයා වස්පිළිවෙත් කරන්නෙත් නෑ වැඩි හරියක් කරන් නිදා ගන්න එක දවසක් ඔන්න දැන් මේ ගුරුවරයා සිවුරු පිරිකර තියෙන ගබඩා කාමරයේ පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා දැන් අර උකටලි ස්වාමින් වහන්සේ ආව සබන් කෑල්ලක් ගන්න ගබඩාවේ ඒ ස්වාමීන් වහන්සේ සබන් කෑල්ල අතර ගන්නකොටම දැන් මේ මේ ස්වාමීන් වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ අහනවා පොඩි නම දැන් සම්බකලෝ එකක් එහෙම කීයද දන්නේ නැනේ දෙවෙනි ලොකු අවවාදයක් නෙමෙයි දුන්නේ දැන් සම්බ හැම කීයද දන්නේ නැනේ එතකොටම සිහිය පිහිටියානේ ගෙදර ගිහිල්ලා සම්බකලෝ කීයකින් නිදහස් වෙන්නද ඇයි හැමදේම හාල්ල ඕනේ හැමදාම පොල් ඕනේ. හැමදාම සබන් ඕනේ. හැමදාම සීනිත ඒකොළ පිටිය ඕනේ. දැන් පැවිදි වුණොත් නම් සදහැවතුන් ගෙනල්ලා දෙන දේවල් සීලාදී ගුණධර්ම දියුණු කරන නිසා පිළිගැන පරිහරණය කරන්න පුළුවන් පහසුවෙන්. ගෙදර ගියොත් ඉතින් කවුරුත් ගෙනලා පූජා කරන්නේ නෑනේ. තමම උපයන්න ඕනේ. ඒ ස්වාමින් වහන්සේගේ අර මහානකම අතහැරලා යන සිටිවිල්ල ඒකෙන්ම සංසිඳුණා කියනවා. මේක අපේ අරණ්‍ය සේනාසනෙක සිද්ධ වෙච්ච සත්‍ය කතාවක්, සම්බ කතාව. අපි දැනුත් එහෙම කතාවල් කියනවා. සම්බ කීයද දන්නේ නැනේ. ඇයි දැන් අපි දානේ වැළඳුවට හාල් කිලෝ එකේ ගාණ දන්නේ නැනේ. හාල් කිලෝ එකේ ගාණ දන්නේ කවුද? දානේ ගේන දායකයෝ. ඒතර අපිට තියෙන්නේ සම්බවල ගණන් අහන්න නෙමෙයි. මෙච්චර ගණන්ද කියලා නල රැලි කරගන්න නෙමෙයි. ඒ ගෙනල්ලා දෙන දාණයට සුදුස්සෙක් බවට පත්වන්න සීලාදී ගුණධර්ම දියුණු කරන එකයි වැදගත් වෙන්නේ. තේරෙනවද? ඉතින් සංගරක්කිත ස්වාමින් වහන්සේට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ගුරුදේවයන් වහන්සේ ළඟ වැඳ වැටුණා. වැඳ වැටුණට පස්සේ ගුරුවරයා කියනවා පොඩි නම හිතේ හැටි ඔහම තමයි. මේ හිත ඔය தත්ත්වයටපත් වෙනවා. යමුකෝ අපි සාස්ෘන් වහන්සේව බැහැ දකින්නේ ඒ ගුරුවරයා හරිය කරුණාවන්තයි. ඔන්න බුදුරජාන් වහන්සේව මුණ ගැස්සුවා. බුදුරජාන් වහන්සේ හිතේ තියෙන ලාමක බව, භයානක බව, හිතේ තියෙන නොමග යන සුළු බව කියලා දීලා මේ ගාතාව හරිය මිහිරට දේශනා කළා. මොකද්ද ගාතාව? දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා දුර ගමන් යනවා මේ හිත තනිව හැසිරෙනවා ශරීරයක් නොමැති වුණත් ජීවිතය නම් හෝ ගුහාවේ ජීවත් වෙනවා නමුත් මේ හිත යම් කෙනෙක් ධර්මයේ තුලින් দমনය කරගත්තොත් ඒ කෙනාට මාර බන්ධනයෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් කියලා බාගතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඕක තමයි මේ දූරංගමං ඒකචරං ගාතාවේ නිදාන කතාව. ඒකට අපි කිව්වා අට කතාව කියලානේ. දැන් බලන්න මේ අට කතාවේ අපිට ගන්න ලොකු ගැඹුරු පාඩමක් නැද්ද? අපේ හිත් වලින් උනත් අපි තනි වෙලා ඉන්නකොට නොමග යන්නේ නැද්ද? නේද? දුර යනවා, ඈත යනවා. කොහෙද කියලා නැහැ. ඇතැම් විට මේ නිස්කාරණේ තනි වෙලා ඉන්න වෙලාවට විතරක් නෙමෙයි බෝධි පූජාව තියන්න බෝසෙවන්ට ඇවිල්ලා දෙයක් දෙකට එකතු කරලා වන්දනා කරන ගමන් ඉතිපිසෝ ගාතාව කියනවා ස්වාක්කාත ගාතාව කියනවා සුපටිපන්න ගාතාව කියනවා හිත වෙන අහක ගාත කියනව පුරුද්දට ගාත කියලා ඉවර වෙලා කල්පනා කරනවා ඈ මම ඉතිපිසෝ ගාතාව කිව්වද මම ස්වාක්කාත ගාතාව කිව්වද සුපටිපන්න ගාථා මගේ අතින් කියවුණාද? කරණීය මෙත් සූත්‍රෙත් මම කියලා ඉවරයිද? එතකන් හිත කොහි ගිහිල්ලාද? දූරං ගමන්. දුරේ ගිහිල්ලා. තව කෙනෙක් පටලගෙනද? ඒක චරන් තනිව. ඒක නිසා තෙරුවන් වන්දනා කරන වෙලාවටත් මේ හිත අපිව ඈත අරගෙන යනවනම් ඒ අරමුණෙන් අත්මුදෝලා කුසලයක් වඩන්නට ආ කලත් මේ හිත කුසලයෙන් අපිව මුදෝලා වෙන වෙන අරමුණු වල අතරමං කරනවා නම් අකුසලයකට හිත වැටුනොත් බේර ගන්න ලේසිද? ලේසි නෑ. ඒක නිසා හිත රැක ගන්නම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනාවල් තියෙනවා. හිත පරිස්සම් කර ගැනීම පිණිසම දේශනා කරපු භාවනා ක්‍රම තියෙනවා. එකක් තමයි බුදු ගුණ භාවනාව. හරියට හිත පරිස්සම් වෙන භාවනාවක්. ධර්මයේ ගුණ භාවනාව, ධම්මානුස්සතිය. රහතන් වහන්සේලා ගැන සිහි කරන භාවනාව මොකද්ද? සංඝානුස්සතිය. හිත පරිස්සම් කරගන්න භාවනාව. මෛත්‍රී භාවනාවෙන් හිත පරිස්සම් වෙනවා. තේරෙනවද? අසුභ භාවනාව කළත් හිත පරිස්සම් වෙනවා. අනිත්‍ය භාවනාව කළත් හිත පරිස්සම් වෙනවා. මරණ සති භාවනාව කළත් හිත පරිස්සම් වෙනවා. ආනාපාන සතියෙන් තමයි හිතේ තියෙන කැළමිලි ගතිය සම්පූර්ණයෙන්ම සංසිඳවන්නේ. භාගතුනාස් දේශනා කරන විතර්ක බහුල නම් එක එක දේවල් හිතනවා නම් බහුල වශයෙන් ආනාපාන සතිය වඩන්න කියනවා. තේරෙනවද? ඒක නිසා පැවිදි අපිටත් ගිහි ඔබටත් මේ ධර්ම දේශනාවෙන් ගන්න ලොකු පාඩමක් තිබෙනවා. දැන් බලන්න පොඩි හාඳුරෝ හිතින් ගිය දුරක් පිරිකර පිළිගත්තේ නැහැ කියලා දුකටපත් වෙලා හිතුවා මම යනවා යන්න මහාන කමත් අතහැරලා දාලා. මං ගිහිල්ලා ඔව්. කිරිගොවි තැනක් කරගෙන එළදෙනෙක් අරගෙන කිරි දෝලා ඒවා මුදල් කරලා හොඳට යසීසුර ඇතුව ජීවත් වෙනකොට හාමිනේ කෙනෙකුත් අරගෙන දරු පෙටියකුත් හදාගෙන ගුරුවරයා බලන් දෙනවා පිරිකරකුත් අරගෙන හැබැයි අපේ හාමිනේ පොඩි දරුවව බැරි වෙලාවත් වැට්ටුවොත් මේම දෙන්න කියලා ටොග් ගාලා වටාපතින් ගෙව කාටද? ලොකු හාමුදුරුවන්ට. එහෙම වෙන්න බැරිද? නේද? තනියෙන් hina වෙන්නේ නැද්ද? හිතේ හැටි. හිත මායාවක්. තනියෙන් අඬන්නේ නැද්ද? නේ? තනියෙන් කියවන්නේ නැද්ද? මේ හිතේ හැටි තනියෙන් hina වෙනවා තනියෙන් අන්නවා තනියෙන් කියවනවා ඒ හැම එකක්ම නීවරණ වලටයි අයිති නීවරණ වලින් හිත වැහිලා ගියාට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඇත්ත දකින්න බෑ කියනවා තේරෙනවද ඒ විතරක් නෙමෙයි හිතට ඇති වෙන ක්‍රෝධය පලිගන්න සිටිවිලි ඊර්ෂියා සහගත සිටිවිලි අහංකාරකම් මාන්නක්කාරකම් කොහෙද හටගන්නේ? හිතේ. මේ හිත দমনය කරන්නයි බුදු කෙනෙක් පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා අද මේ ශ්‍රවණය කරපු උතුම් ධම්මපද ගාතාව ඒ අනුසාරයෙන් අපි කතා කරපු මේ ධම්මපද අට කතාව ඔබ හැම දිනාටම ප්‍රඥා ලෝකේ ඇති කරගෙන මේ සිතේ මායාකාරී ස්වභාවයේ තේරුම් අරගෙන භාගතුන් වහන්සේ වදාළ ධර්මයෙන් මේ හිත පදම් කොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දානමේ පින්කම හේතු වේවා වාසනාව වේවා පුණ්‍ය අනුමೋದනාව ගාල්ල කිතුලම් පිටිය ආනන්ද මාවතී පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී ශාන්ති බොරලැස්ස මහත්මිය ඇතුළු දූදරුවන් පිරිස විසින් මෙම උතුම් ධර්ම දානමය පින්කමට තම සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරන ලබනවා. ඉතින් විශ්‍රාමික හෙද නිලධාරිණී ශාන්ති බොරලැස්ස මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් වන හැම දිනාටමත් අපි සෙත්පතමින් ආශිර්වාද කරනවා. නිර්වාණ අවබෝධයේ පිණසම මේ ධර්ම දානමේ කුසලය ඔබ හැමතෙම හේතු වාසනා වෙත්වා කියලා. පිනතුන් බලාපොරොත්තු වෙනවා අරමුණු හැටියට පුණ්‍යානුමෝදනා සිදු කිරීමට පරලෝසැපත් විශ්‍රාමික විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී දයානන්ද බොරලැස්ස මෙතුමාගේ 70 වන ජන්මදිනය නිමිත්තෙන් එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමටත් එතුමාගේ මෑණියන් වන පරලෝසැපත් මාග්‍රට් බොරලැස්ස මහත්මියට සහ පියාණන් වන ජෝර්ජ් බොරලැස්ස මහතා ඇතුළු පවුලේ නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණවීමටත් ශාන්ති මහත්මියගේ මෑණියන් වන ගර්ටි මනම්පේරි පියාණන් වන WPG සිරිසේන යන දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට වගේම පවුලේ සියලුම නමින් මියගිය ඥාතීන්ට පින් පැමිණවීමටත් බුද්ධික විතරණ මහතාගේ පියාණන් වන ආර්යදාස විතාරණ මහතාට පින් පැමිණවීමටත් මෙම ධර්ම දානමේ පින්කම සිදු කරනවා. ඉතින් නමින් මිය ගිය සියලු දෙනා මේ පින් අනුමෝදන්ව සාංශාරික වශයෙන් සැප ලබත්වා නොදුරු ජීවිතයකදී අමා නිවනින් සැනසීමටපත් වෙත්වා. ජූලි මාස 9 වන දිනට 8 වන උපන්දිනයේ සමරන සෙනොදි හෙසන්‍යා විතාරණ මිනිබිරියට සෙත් පැතීමටත් ජුනි මාස 11 වන දින උපන්දිනයේ සැමරූ සෙනුමි මිනිපිරියට සෙත් පැතීමටත් දුලේන් සිතුල මෙතුල යන මුණුපුරන්ට සෙත් පැතීමටත් බොරලැස්ස මහතාගේ පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ට සෙත් පැතීමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට ශාන්ති මහත්මියගේ පවුලේ සියලු දෙනාට සෙත් පැතීමට බුද්ධික මහතාගේ මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමට සහ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් ධර්ම දේශනාව සඳහා සහභාගී වූ සියලුම දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාට සෙත් පැතීමට සහ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් ධර්මදේශක ස්වාමින් වහන්සේට සෙත් පැතීමටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් බෞද්ධයා මාධජාලයේ සභාපති ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සෙත් පැතීමට සහ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබනවා. ඉතින් රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ පිනති පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. පිනතියන් වන ඔබ හැම දිනාටම දෙවියන්ගේ දෙහිමි ආරක්ෂා සම්පාදනය කරත්වා. දෙවියෝද මේ පින් බලයෙන් අමා නිවනින් සැනසෙත්වා. අපවත්ී වදාළ පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුන් වහන්සේ වරක් ප්‍රමුඛ අපවත් වෙච්ච සියලු ස්වාමින් වහන්සේලාටත් රටදැය සමය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ටත් COVID-19 වෛරස් වසංගතයේ හේතුවෙන් ලෝ පුරා ජීවිතයෙන් සමුගත් ලක්ෂ සංඛ්‍යාත හැම දිනාටමත් මේ හැම පිනක්ම සංසාර දුක්ඛයන්ගෙන් අත් මිදීම පිණිසම හේතු වාසනා වෙත්වා අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් ත්‍රිනිකායක පෝජනීය වන්දනීය සමස්ත මහා සංඝ රත්නයටත් කල්යාණ මිත්‍ර සියලු ස්වාමින් වහන්සේලාටත් මේ හැම පිනක්ම නිවන් පිණිස පාරමී වේවා. දායක පින්නතුන්ටත් රට පුරා ලෝ පුරා සදහම් ඇසූ සෑම සිළු දෙනාටත් මේ හැම පිනක්ම නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහතුනි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සදහම් දේශනාව පවත්වා වදාළ වරකාපොළ හැලගල දංගෝවිත අමරාවති සදහම් සෙනසුනෙහි සේනාසනාධිපති බේකම සමගිමාවත ශ්‍රී සම්බුද්ධ රාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය කැලණියේ අජිත ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් ධර්මදේශනාවේ දායකත්වය ලබා ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් බෞද්ධ රූප වාහිනිය ඔබ වෙනුවෙන් sannivedanaya කරන්නට යෙදුණ මේ පෙර නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වන්නේ පින්වත් ඔබ සැම දිනාටම සම්මා සම්බුදු සරණයි